ඉතින් පසුගිය සතිය අවසන් කරන තැන ඉඳලා මේ සතිය පටන් ගන්න වෙනවා. ඉතින් එකින් එකට සම්බන්ධයි. අද ප්‍රකාශ කරන්නෙත් දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපිට ඥාන ටිකක් උපදවන්න තියෙනවා. ඒ ඥාන ටික තමයි උද්‍යව්‍යා ඥානය අපි පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කතා කළා පසුගිය දේශනාවල. දැන් තියෙන්නේ බංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආධිනමානු දර්ශන ඥානය, නිබ්බිදා ඥාන ආදී ඉතිරි ඥාන පිළිබඳව අද හැකිතාක් දුරට සාකච්ඡා කරනවා, කතා කරනවා. අපි ඒකට ගන්නවා නාස්‍ය මූලික කරගෙන. අද ගිය සතිය අපි ගත්තේ කන මූලික කරගෙන. ඊට පිට සතිය ගත්තා ඇස මූලික කරගෙන. ඒවා පිළිවෙලින් ශ්‍රවණය කරන අයට අද මේ පටන් ගන්න දේශනාව අවබෝධ වේවි. නාස්‍ය කිව්වහම එකට තියෙන අර්ථ කීපයක් මාගදී භාෂාවෙන්. බුදුරජාන් වහන්සේ මේකට ගාන ප්‍රසාද රූපේ කිව්වා. ඒ වගේම ගාන ద్వාරය කිව්වා. ඒ වගේම ගාන ආයතනය කිව්වා. ඒ වගේම ගාන ඉන්ද්‍රිය කිව්වා. ඒ වගේම ගාන ධාතු කියලා කිව්වා. ඒතර විවිධ මේ එකම දෙයට මේ විවිධ නම් දුන්නේ. ඒ විවිධ අර්ථ තියෙන නිසා. විවිධ කාර්යයන් ඒ හරහා සිද්ධ වෙන නිසා. ඉතින් බංග ඥාණය කියන්නේ බංග කියන්නේ අපි දන්නේ වචනේ තේරුම බංග කියන්නේ විනාශ වෙනවා කියන එක. ඒයි මේක විනාශ වෙනවා කියලා දකින්න කියන්නේ. විනාශ වෙනවා කියලා දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක නුවණින් බංග ඥානය. ඒතර බංගය කියන්නේ විනාශ වෙනවා. ඥානය කියන්නේ නුවණින්. ඒක විනාශය නුවණින් දකින්න කොහමද අපි දන්නවා ගාන ප්‍රසාද රූපය ගත්තාම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඉතින් ඒක ප්‍රසාද කියන වචනේ අර්ථය ගත්තාම කර්මෙන් සකස් වෙච්ච බව දන්නවා. මොකද ප්‍රත්‍යනෙක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් හැබැයි පුරාණ කර්මයක් දැකී කර්මයක් වශයෙන් දැකිය යුතුයි කියන කාරණයයි දේශනා කරන්නේ. ඇස කන නාසය දිව ශරීරය ඔක්කොම පුරාණ කර්මයන්. ත්‍රිණං ප්‍රසාද රූපය කියනකොට පුරාණ කර්මය. ඒතර අපි දන්නවා කර්මයක් හටගන්න යන්නේ එක චිතක්ෂණේ. ඊට වඩා කාලයක් ගත වෙන්නේ ඇයි? කර්ම කියන ඒවා සකස් වෙන්නේ තමන්ගේ සිත් තුළ. ඒතර සිතේ ආයශ අපි මීට කලින් ගොඩාක් විස්තර කරලා තියෙනවා සිත කියන්නේ මොකද්ද? සිතේ ආයශය කොහොමද කියලා. ඒතර එක චිතක්ෂණය. එනේ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ඒ කර්ම නැමැති චේතනා හේවත් ඒ සිතවිල්ල ඉපදෙනවත් එක්කම බිඳෙනවා. දැන් ඉපද බිඳෙන බව අපි පසුගිය දේශනා තුළින් අවබෝධ කරගත්තා. දැන් ගන්නවා බිඳෙන බව. මොකද ඉපද බිඳෙනවා ඇතිව නැති වෙනවා හටගෙන විනාශ වෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ. ඒතරේ කර්මය නැමැති සිතුවිල්ලට ගත වෙන්නේ කුචිතක්ෂණයයි. ඒකට චිතක්ෂණය තුළ අපි මේ කර්මය අතර කුසල කර්මයේ විපාකයක් වශයෙන් අපි දන්නවා ඒක ලස්සනට පිළිටලා තියෙනවා. අකුසල කර්මයේ විපාකයක් වශයෙන් ඒකේ විකෘතියක් තියෙනවා. ඒ විකෘතිය තියෙන්නේ නාසයේ නෙමෙයි. ඒ විකෘතිය තියෙන්නේ අර සතර මහා ධාතුන්ගේ. ඒකේ හැඩය වෙනස් වෙලා තියෙන. ඒකේ වර්ණය වෙනස් වෙලා තියෙන, හැඩය වෙනස් වෙලා තියෙන, ස්වභාවය වෙනස් වෙලා තියෙන කර්මෙන්. එහෙනම් ඒ කර්මය නැමැති සිතුවිල්ල හටගෙන බිඳෙනවා බිඳෙන තැන සිත තියන්නේ. එතකොට බංගේ අහුවෙනවා. හටගෙන බිඳෙනවා. එතකොට දැන් හටගෙන බිඳෙන බව අපි ගොඩාක්කල් කතා කළා ඇතිව නැති වෙන උදේ වැයි කියලා. දැන් උදේ කියන තැන නෙමෙයි අපි සිත තියන්නේ වැයි කියන තැන. හටගත්ත සනේ නැති වෙනවනේ. දැන් වැය කියන තැන සිත තිබ්බහම බංගිය ඥාණයට අහු වෙනවා. විනාශ විනාශක් වෙනවා කියන්නේ. ඒතර ඒ විනාශ වෙන්නේ එක චිතක්ෂණයක් තුළ. එහෙනම් ඒක බලපු සිතත් සනේ විනාශ වෙනවා. ඒකත් විනාශ වෙනවා. එහෙනම් එතනිනුත් අපි භංගය කියන ඥානය එනෝන ඇති කරගන්න. දැන් ගාන ප්‍රසාද රූපය කිව්වහම සතර මහා ධාතු. පඨවි ධාතුව ඉපද බිඳෙනවා කියනකොට බිඳෙනවා කියන තැන සිත තියන්නේ. ඉපද බිඳෙනවනේ සත්‍ය වශයෙන්ම. එහෙනම් බිඳෙනවා කියන තැන සිත තිබ්බහම භංගය කියන එක ඥාණයට අහු වෙනවා. හැබැයි ඒක ඒ බිඳෙන බව දැකපු සිතත් බිඳෙන බව දැක්කොත් හොඳටම හවු වෙන බංගෙ. ඒ බලපු සිතත් ඒ පටවි ධාතුව ඉපද බිඳෙනවා. එතකොට දැන් බිඳෙන තැන සිත තිබ්බා. ඒ සිතත් බිඳෙනවා. ආ. එතකොට බංගය ප්‍රබල වෙනවා. බංග ඥානෙ. ඒ බංග ඥානෙ ප්‍රබල වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණ තවත් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියන එක. ඒ වගේම දුකයි කියන එකත් ප්‍රකට වෙනවා. ඇයි? ඒ තරම් කෙටි කාලයක් තුළ ඉපද බිඳිනවා නම් ඒකේ ඇති සතුටක් හෝ සැපක් හෝ වටිනාකමක් තියනවද? නැහැ. ඒ ආපෝ ධාතුව ඉපද බිඳිනවා. මොකද මේ ධර්මතාවයන් හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යයයි. ඒ හතර ඕනෝන්ට ප්‍රත්‍යයයි. කියන්නේ පටවි ධාතුවට රැඳෙන්න බෑ අනිත් ධාතු තුන නැතුව. ආපෝ ධාතුවට රැඳෙන්න බෑ අනිත් ධාතු තුන නැතුව. තේජෝ ධාතුවට රැඳෙන්න බෑ අනිත් ධාතු තුන නැතුව. වායෝ ධාතුවට රැඳෙන්න බෑ අනිත් ධාතු තුන නැතුව. එහෙනම් හතරම නිරන්තරයෙන්ම ඉපද බිඳෙනවා. ඒතර ඒ බිඳෙන ස්වභාවයට සිත තියන්න ඒ බලන සිතර මොකද වෙන්නේ කියලා බලන්න එතකොට පටවියාපෝ තේජෝ කියන ඒ ධර්මතා හතර ඉපද බිඳෙන්න චිතක්ෂණ 17ක් ගත වෙනවා. ඒතකොට චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටතර කෙටි කාලේ. එහෙනම් ඒ බලපු සිත ආ ඒක ශරණෙන් විනාශක් ස්වභාවයට යනවා. ඒ කියන්නේ භංගය. ඒ ඒ විනාශක් ස්වභාවයට ගිය සිත ඊගව සිතින් බලන්න මොකද වෙන්නේ කියලා. ඒකට භංගය. ඒකත් විනාශක් ස්වභාවයටපත් වෙලා ඉවරයි. ඒ සිතත් බලන්න ඊගව සිතින් මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකත් විනාශක් ස්වභාවයට. මේක තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ. දුකයි කියලා දේශනා කළේ. ඒ තරම් කෙටි කාලයක් ඒ තරම් සියුම් කාලයක් තුල ඇතිව නැති වෙනවා නම් ඒක කවදාවත් සැපක් වෙන්නේ චූටි කාලයක් හරි පවතිනවා නම් සැපයි කියලා ගන්න පුළුවන්. එහෙනම් දුකයි කියලා දේශනා කරේ ඒකයි. අනිත් එක අනාත්මයි කියන එකත් තව ප්‍රකට වෙන්න ඕනේ, තව බලවත් වෙන්න ඕනේ. මොකද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන අවසානය දක්වාම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලබලා අරිහත්ත්වේ නිවෙන තාක්කල් මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට අනාත්මයි කියන්නේ තමගේ වශයෙන් පවත්වන්න බෑ කියන එකනේ. එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුර අර 14000ත් ඉපද බින්දෙනවා අපි කිසි කෙනෙකුට ඒක නවත්තන්න බෑ. ඒක බලන සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. ඒතොර භංගය දැක්ක දෙකේම. එහෙනම් අපි කැමැත්ත හැටියටද පවතින්නේ? අපේ කැමැත්ත හැටියට නෙමෙයි. ආත්මය කියන්නේ අපේ කැමැත්ත හැටියට පවතිනවා එහෙම නැත්නම් පවතිනවා කියන එක. දැන් පවතිනවාද අපේ කැමැත්ත හැටියටද? එකක්වත් නැහැ. පවතින්නෙත් නැහැ. අප අපගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. ඒ තමයි අනාත්මයි කියන එක. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි. එතකොට අපට අවශ්‍ය කරන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තව තවත් ප්‍රකට කරගන්න. තව තවත් බලවත් කරගන්න. ඇයි? ඒ බලවත් වීම චන්දරාගය අයින් කරනවා. ඒ බලවත් වීම තෘෂ්ණාව අයින් කරනවා. ඒ බලවත් වීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊ타ත්ම නිවැරදි ලක්ෂණ තුන බලවත් වීම තුල චන්දරාගය අයින් වෙනවා. ආශ්‍රව අයින් වෙනවා. තෘෂ්ණාව අයින් වෙනවා. ඒ අයින් වෙනවා කියන්නේ අපි දුකෙන් මිදෙන්න ලං වෙනවා. එයි දුකට හේතුව තෘෂ්ණාව. චන්දරාගය වතාශ්‍රව. ඒ අවබෝධය තුල තමයි අයින් වෙන්නේ චන්දරාගය, තෘෂ්ණාව, ආශ්‍රව. අනවබෝධය තුල ඉන්න තාක්කල් චන්දරාගය අයින් වෙන්නේ. ඒ තාක්කල් ඒවට ප්‍රිය කරනවා. ඇලුම් කරනවා, ආශා කරනවා. එහෙනම් ඝාන ප්‍රසාද රූපය එතකොට තථාගතයන් වහන්සේ පැහැදිලි කරා. එතකොට අපිට එක සම්මා දිට්ඨියක් එනවා එතනදී. ඒ තමයි කර්මයට අනුකූලයි කියන කාරණය. ඒක කර්මය මත තමයි ඒක සකස් වුනේ. ඒක අපි දන්නවා මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ නාසයක් නැහැ. කර්මය මත පිහිටි විඥාණය ඒ යුක්තාණුවට ස්පර්ශ වෙනකොටම ඇස කන නාසය දිව ශරීරය කියන කරුණු පහේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. ඒක තමයි සත්‍යාගයේ පැවැත්මේ මූලාරම්භය. එතකොට දැන් එතන ඒ යුක්තාණුවේ ක්‍රියාව පටන් ගන්නකොටම නාසය සකස් වෙලා ඉවරයි, ඇස සකස් වෙලා ඉවරයි, කන සකස් වෙලා ඉවරයි, දිව සකස් වෙලා ඉවරයි, ශරීරය සකස් වෙලා ඉවරයි. දැන් එතකොට එතන ඉඳලා ආයිත් භංගේ පටන් ගන්නවත් හ්ම්. ඒ කියන්නේ ඉපද බිඳෙනවා. එයි. ඒ පහටම ආයෂ චිතක්ෂණ 17යි. දැන් අපි මේකෙන් ගන්න මේ ගාන ප්‍රසාද රූපය පිළිබඳ. දැන් ඒ මවගේ ගර්භාෂයේ යම් කාලයක් ඉන්නවද ඒ සෑම කාලයකම ඉපද බිඳෙනවද? ආ. ඒතොර දැන් බිඳෙන තැන සිත තිබ්බා ඒ සිත බලන්න මොකද වෙන්නේ කියලා. ඒකස්සනේ බිඳෙනවා. ආ එතකොට එහෙනම් අපිට ආයි නැවත එතන ඉඳලා ආයි අපි බංගේ අල්ල ගන්නවා. ඒ කියන්නේ විනාශක් ස්වභාවයටපත් වෙනවා කියන එක. එක මොහොතක්වත් එක තත්පරයක්වත් පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ කියන්නේ අනාත්මයි කියන එක. පවතිනවා නම් ආත්මයයි. ඒතර අනාත්ම ලක්ෂණය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මොහොතකටත් පවතින්නේ නැහැ. ඒකත් තමාගේ වශයෙන්වත් නෙමෙයි. තමාගේ කැමැත්ත යන ඕනත් නෙමෙයි. වෙනස් වීම විපරිණාමය පෙරලීමත් තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි. කර්මයට අනුකූලව සිද්ධ වෙන්නේ. දැන් ඒතර ගාන ප්‍රසාද රූපය දැන් ඒ තුලින් අපි මනසට අල්ල ගන්න ඕනේ, මනසින් දකින්න ඕනේ, මනසට අනුගත කරන්න ඕනේ විනාශක් ස්වභාවය. ඒතර විනාශක් ස්වභාවය මනසට අනුගත කරාම, මනසින් අවබෝධ කරාම අපිට දකින්න වෙන්නේ ශුන්්‍යතාවය. ශුන්්‍යතාවය කියන්නේ හිස් බව. මුකුත් නැති බව. ඒ මුකුත්ම නැහැ කිව්වේ. ඒ ගර්භාෂය යුක්තාණුවේ ඇසවත් කනවත් නාසයවත් දිවවත් ශරීරයවත් සකස් කරන්න බෑ ප්‍රතිසන්දි විඥානය බැස්සේ නැත්තම්. එහෙනම් ඊට කලින් එහෙම දෙයක් තිබ්බද? ඒක තමයි ශුන්‍යයි කියන්නේ. එහෙනම් ඒතර ඇසකුත් නෑ, කනකුත් නෑ, නාසයකුත් නෑ, දිවකුත් නෑ, ශරීරයකුත් නෑ. පහම නෑනේ. එහෙනම් විඥාණයට පස්සේ නේද ඒක ආවේ? ආ එහෙනම් ඒ පහම ශුන්‍යයි. එතකන් නැහැ. හොඳයි ඒතකොට විඥාණය තියෙනවද? ඒකත් නැහැ. එයි. කර්ම මතය හිටියේ නැත්තම් එයත් නැහැ. එයා එන්න ඕනේ කර්ම මතින්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. ඒ මත එයා ඉන්නේ. ඒ ධර්මතා තුන නැත්තම් එහෙනම් යත් නැහැ. එහෙනම් යසුන්නේ. කර්මසුන්නේ. ඒ අවිද්‍යාව නැත්තම්. අවිද්‍යාව මතින් එයා ආවේ. අවිද්‍යාපච්ච සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආවේ. අවිද්‍යාව කර්ම නිපදිවේ නැහැ. අවිද්‍යාවට අදහසක් නැහැ කර්ම නිපදවන්න. අවිද්‍යාව විසින් කර්ම නිපදවන්නෙත් නැහැ. හැබැයි අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාව සහයෝගයයි, ප්‍රත්‍යයයි, උපකාරයි, පිහිටයි. දැන් තේරෙනවද එතකොට? එහෙනම් අවිද්‍යාව කියලා හේකුත් නැහැ. ඒකත් ශුන්‍යයි. ආශ්‍රව නැත්තම්. ආශ්‍රව මතින් එයා ඉන්නේ ආශ්‍රව මත. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව මතය අවිද්‍යාව තියෙන්නේ. කාමයන්ට ඇලෙන්නේ අවිද්‍යාවෙන් දා. නැද්ද? කාමයන්ට ඇලෙනවා කියන්නේ කාමාශ්‍රව. භවයන්ට ඇලෙනවා කියන්නේ භවආශ්‍රව. දික්ටි වලට ඇලෙනවා කියන්නේ දික්ටි ආශ්‍රව. ඒ සියලු ආශ්‍රවයන්ට මුල අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව වෙන්නේ ආශ්‍රව මත. ආශ්‍රව කියලා දෙයක්වත් ලෝකේ නැහැ. ඒකත් ශුන්‍යයි. ඒ එයා එන්න ඕනේ ස්පර්ශ මතින්. එයා එන්න ඕනේ ස්පර්ශ මතින්. සිතින් අපි කාමයන් ස්පර්ශ කරනවා. නැද්ද? රූපකාම ස්පර්ශ කරන්නේ සිතින් නෙමේද? ආ. ශබ්දකාම ස්පර්ශ කරන්නේ සිතින් නෙමේද? සිතින්නේ අරමුණු කරන්නේ ශබ්දය. රූපේ අරමුණු කරන්නේ සිතින්නේ. එතකොට නිසිත ඇලෙන්නේ එතන. එහෙනම් රූපකාම ස්පර්ශ කරන්නේ රූපකාම ස්පර්ශ කරනවා එතකොට ස්පර්ශයෙන්. රූපයන් ස්පර්ශ කරන්නේ. ශබ්දයන් ස්පර්ශ කරන්නේ ඒ ශබ්දයන්ට කැමති වෙන්නේ ස්පර්ශයෙන්. මොකද ස්පර්ශය ඒ ශබ්දය ස්පර්ශ කරනවා. සුවඳ සිතින් ස්පර්ශ කරන්න ඕනේ නේ. රසය සිතින් ස්පර්ශ කරන්න. ඒක රසකාම. සිතින් ස්පර්ශ කරන්න. පොට්ටබ්බකාම. සිතින් ස්පර්ශ කරන්න ඕනේ. පොට්ටබ්බකාම. ධම්මකාම. අරමුණු සිතින් ස්පර්ශ කරන්න ඕනේ. දැන් කාම හයයි. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. ඔය අරමුණක් කරන් නෙමේද සිතක් හදන්නේ. රූපය අරගෙන ඕනේ සිතක් හදන්නේ. ශබ්දය අරගෙන ඕනේ සිතක් හදන්නේ. ගන්ධය අරගෙන ඕනේ සිතක් හදන්න. රසය අරගෙන ඕනේ සිතක් හදන්න. පහස අරගෙන ඕනේ සිතක් හදන්න. අරමුණක් අරගෙන ඕනේ සිතක් හදන්න. ධම්මකම්. එහෙනම් ස්පර්ශය නැත්තම් ආශ්‍රවයක් නැහැ. හැබැයි ස්පර්ශයක් එන්න නම් ආයතන හයක් තියෙන්න ඕනේ. එතකන් ආයතන හයක් නැහැ. ඒ කියන්නේ ස්පර්ශ ස්පර්ශයක් නැහැ ආයතන හයක් නැත්තම්. ආයතන හයට පවතින්න බෑ නාම රූප නැත්තම්. ඒ නාම රූපච්ච සලආයතන. නාම රූප කියලා දෙයක් ලෝකේ නැහැ. ප්‍රසන්දි විඥාණය නැත්තම්. දැන් මේ රවුම ගිහලා ආයෙනවා එතනට. එතකොට නාම රූප දෙකට එන්න නම් පවතින්න නම් ප්‍රසන්දි විඥානයක් ඕනේ. එතකොට දැන් පේනවනේ ප්‍රසන්දි විඥානිකුත් නැහැ කියලා කර්ම නැත්තම්. එතකොට කර්මත් නැහැ අවිද්‍යාව නැත්තම්. අවිද්‍යාවත් නැහැ ආශ්‍රව නැත්තම්. ඒතර ආශ්‍රවත් නැහැ ස්පර්ශය නැත්තම්. ස්පර්ශයත් නැහැ ආයතන නැත්තම්. ඒතර ආයතනත් නැහැ නාම රූප නැත්තම්. දැන් එතකොට ආයි එන්න බලන්න. එතකොට අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි සංස්කාර ප්‍රසන්ද විඥාණයට ප්‍රත්‍යයයි ප්‍රසන්ද විඥාණය නාම රූපයට ප්‍රත්‍යයයි නාම රූප සලායතන වලට ප්‍රත්‍යයයි සලායතන ස්පර්ශයට ප්‍රත්‍යයයි ස්පර්ශය ආශ්‍රව වලට ප්‍රත්‍යයයි ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි ආය අවිද්‍යාව සංස්කාර වලට ප්‍රත්‍යයයි ඔය තමයි සංසාරිතක් කරේ. ඔය තමයි සංසාරිතක් කරේ. දැන් පැහැදිලිද? එහෙනම් අර චක්ක ප්‍රසාද රූපය දැන් ක්‍රමක්‍රමයෙන් වැඩෙනවනේ. රස කන නාසය දිව ශරීරය මේ පහ වැඩෙනවනේ ගර්භාෂය. වැඩිලා මවගේ ගර්භාෂයෙන් එළියට එනකොට එන්නේ දොරක් වශයෙන්. ඒකට කියනවා ගානද්්වාරය. දැන් ගාන ප්‍රසාද රූපය කිව්වා ඒකාර්ථයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රසාද රූපය කිව්වේ කර්මයෙන් සකස් වෙන නිසා ප්‍රසාද දීමනවා. කර්මයෙන් සකස් වෙන නිසා ගාන ප්‍රසාද රූපය. ගර්භාෂයෙන් එළියට ආපුවාම දොරක් වශයෙන් එනවා. ඒ මොකද? සුවඳ ඇතුල් වෙන්නේ. නාසය මොනවද ඇතුල් වෙන්නේ? ගඳ, සුවඳ. එතකොට දොරක්. හරිද? ඒතර දොරක් වශයෙන් ගත්තත් මේක තියෙන්නේ ඉපද බිඳෙන ස්වභාවය නෙමෙයිද? ආ බින්දෙන තැන සිත තියන්න. දොරක් වශයෙන් ආවත් එයා බින්දෙනවා. භංගයයි. ඒ කියන්නේ චිතක්ෂණ 17ක් තුල විනාශයි. ඒ බලපු සිත එක චිතක්ෂණයක් තුල විනාශයි. ආ ඒ දෙක ආයි කවදාවත් එන්නේ එහෙනම් දැන් දොරක් වශයෙන් ඇතුල් වෙලා දොරෙන් ඇතුල් වෙනවා ගන්ධය ගඳහා සුවඳ. ඇතුල් වෙලා ඊට පස්සේ දෙනවා ආයතනයකට බාර දෙනවා. ඒකට කියවා ගානා යතනය කියලා. එහෙම එකක් තියෙනවනේ. ගානා යතනය කියලා. ගාන ප්‍රසාද රූප කිව්වා ගාන ద్వාර කිව්වා ගාන ගාන යතනය කිව්වා ගාන ඉන්ද්‍රිය කිව්වා ගාන ධාතු කියලා කිව්වා. ඒතර මේ මේ සෑම දෙයකින්ම අපි ගන්න එකම දෙයයි. හැබැයි අර්ථ කීපයක් තියෙනවා ඒ ඒ අවස්ථාවේදී සිදුවෙන ක්‍රියාවන් විවිධයි. දැන් ආයතනයක් වශයෙන් බාර ගන්නවා. දොරෙන් ඇතුල් කළා දුන්නා. ගඳ හා සුවඳ හෘදේ වස්තුවට ගියා. හෘදේ වස්තුවෙන් දුන්නා මනෝද්වාරයට. තේරෙනවද කියන එක. හැබැයි මේකට යන්නේ එක චිත්තක්ෂණේ. මනෝද්වාරයට දීලා මනෝද්වාරෙන් දැන් ගන්නවා ගාන විඥානය. දැන් ඒතකොට ඔන්න නිපදවපු පළවෙනි එක. ආයතන කියන වචනේ තේරුම යම් දෙයක් නිපදවන්න මූලස්ථානය. දන්නවනේ ආයතනවල නිපදවන එකනේ කරන්නේ. නිමේ ඇඳුම් හදනවා නේ යම් යම් පුංචි පුංචි උපකරණ ඉලෙක්ට්‍රොනික බඩු යම එහෙම නැත්නම් ඔය සෙල්ලම් බඩු අරවා මේවා ආයතනවල නිපදවනනේ. ඒ නිසා තමයි මේකට ආයතනය කිව්වේ. එහෙනම් ඔන්න පළවෙනි නිෂ්පාදනය ගාන විඥානය. හැබැයි ඒක ඊට කලින් කොහොමද තිබෙන්නේ? ගන්ධ සුවඳ දැනගැනීමේ සිත මේ නාසයයි ගන්ධයයි එකතු වෙන්න කලින් කිසි දෙයක තිබෙන්නේ නැහනේ. අයන එක ශුන්‍යයි. කොහර් කොහත් නැත්තම් හිස්නේ ශුන්‍යයිනේ. එතකොට මේ ධර්මතා දෙකේ එකතුව නේද ඒක හැදුවේ. බාහිර ගන්ධය ශුන්‍යයි. එහෙම දෙයක් ලෝකේ නෑ. එයි. ධාතු හතරක් නැවත ප්‍රත්‍ය වුණොත් ගන්ධයක් හදයි. සුවඳක් හදයි නැවත නැවත ධාතු හතරක් ප්‍රත්‍ය වුණොත්. එහෙනම් ඒකෙත් තියෙන්නේ විනාශක් ස්වභාවයක් හෙවත් භංගයක්ද? අයත භංග ඥානය. උද්‍යව්‍ය ඥානයට පස්සේ එන්නේ භංග ඥානය ඊට පස්සේ එන්නේ බයතුපට්ඨාන ඥාන. ඊට පස්සේ එනවා ආධිනවානු දර්ශන ඥාන. ඊට පස්සේ තමයි නිබ්බිදා ඥානය. ඒතර එහෙනම් බාහිර ගන්ධයක් නැහැ. ඒ කියන්නේ ඒ සතර මහා ධාතුන්ම ඕනෝන්ට ප්‍රත්‍ය නොවන තාක්කල් එයත් නැහැ. එයාටත් පිළිටන්න බෑ. අර පටවි ධාතු ඉපද බෙදෙන්න ඕනේ අනිත් ධාතු තුනත් එක්ක. මේ එකම ධර්මතාවයකට තනියෙන් රැඳෙන්න බෑ මේ ධර්මතා හතරෙන්. මේ ධර්මතා හතර එකට හටගන්නේ එකට ප්‍රත්‍ය වෙන්නේ එකට විනාශ වෙන්නේ. ආයි නැවත එකට හටගන්න එකට ප්‍රත්‍ය එකට විනාශ වෙනවා. එහෙනම් එතන තියෙන විනාශක් ස්වභාවය හේවත් භංගයයි. බාහිර ගන්ධේ ගඳක් වුණත් සුවඳක් වුණත් හැබැයි එහෙනම් ඊට කලින් නැහැ එකතු වෙන්න කලින් එහෙම නැත්නම් මේ ලෝකේ සෑම තැනම එක්ක ගඳයි නැත්නම් සුවඳයි. තියනවාද හැමතැනම? නැහැ. එහෙනම් ඒ ගඳ හා සුවඳ අපට දැනගන්න නම් ඒ ධර්මතා හතර ඒ ධර්මතා හතරට ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ ප්‍රත්‍ය නොවන තාක්කල් එහෙම දෙයක් ලෝකෙ නැහැ. එන ශුන්‍ය එකත්. ගන්ධය ශුන්‍යයි. දැන් නාතර ගාන ගාන ප්‍රසාද රූපය ශුන්‍යයි කියලා කියවනේ. ඒ කියන්නේ කර්මය නැත්තම් ඒක ශුන්‍යයිනේ. එහෙම හේකුත් නැහැ. ඒතර ගාන ద్వාරයේ වශයෙන් බැලුවොත් ඒක ශුන්‍යයි කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය නොවන තාකල් තේරෙනවද කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සා නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය බව ධර්ම දේශනා 50කට වැඩියෙන් දේශනා කරලා තියෙනවා ඒ ධර්මතා හතර ක්ෂණයක් ක්ෂණයක් පාසා ප්‍රත්‍ය සීත උෂ්ණ හා ආහාර හා කර්මය උපස්තම්භක හා සිතේ ඒ අනුව පවතින සිතේ ප්‍රවෘත්තිය. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. ඒතර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නැත්තම් දැනුත් මේ නෑ. එන එක ශුන්‍යයි. ඒතර ගානත් ආයතනයක් වශයෙන් ගත්තත් ඒ ශුන්‍යයි. ඒතර දැන් ආයතනෙන් අපි කියවනේ ආයතනයක් කියන්නේ යම් දෙයක් නිෂ්පාදනය කරන්න දායක වෙනවා කියලා. දැන් ගන්ධය ඒ නැති දේ මේ නැති දේත් එක්ක සම්බන්ධ කරනවා අර ධාතු හතර වුණොන්ට ප්‍රත්‍ය වෙන තාක්කල් සම්බන්ධ කරලා දෙකේම නැති දෙයක් හදනවා නිපදවනවා ඝන විඥානය හරිද තේරුණාද ගන්ධ සුවඳ දැන ගැනීමේ සිත ඔන්න අලුතෙන් මේකක් නිපදුවා එතකොට ආයතනයක් හරි දැන් අලුතෙන්ම ඉපදුණු ඒ ඝාන විඥානයේ තියෙන්නේ ඒ හටගත්ත සනේම විනාශයක් නෙමෙයිද චිතක්ෂණයයි අවශ්‍ය. එහෙනම් ඒකත් ඒකෙත් බංගිය ගල්ලා එතකොට බලන්න වෙලාවක් නැහැ බලන්න හදනකොට විනාශක් ස්වභාවයට ගිහිල්ලා ඉවරයි විනාශ වෙලා ඉවරයි. ඒ තමයි බංගය. ඒ තමයි බංග ඥානය කියන්නේ. එයා එතනින් නවතින්නේ නැහැ. එයා ඊගාට තව එකක් නිපදවනවා. මේ තමයි ගාන සම්පස්ස. ඒ කරුණ තුන ක්‍රියාත්මක වෙන තැන තියෙන ස්පර්ශය. තින්න සංගති ආ එතකොට නාසය, ගන්ධය, සිත. ඔතන අලුතෙන්ම නෙමෙයි ස්පර්ශයන් ඉපදෙන්නේ. එතකන් ස්පර්ශයක් තිබ්බේ නැහැ. ඒ කරුණු තුන එකතු වෙනවද යම් අවස්ථාවක එතන අලුතෙන් ස්පර්ශයක් එනවා. එතකොට තව ධර්මතාවයන් ඉපදෙව්වා. ආයතනය. හරිනේ? ආයතනයේ ක්‍රියාව මේ පෙන්වන්නේ ආයතන වල මොකද්ද කරන්නේ? එතනින් නවතින්නෙත් නෑ. තව එකක් නිපදවන ඊගාවට. ගාන සම්පස්සජ වේදනා. ගාන සම්පස්සජා වේදනා. එතකොට සිතේ තවත් ප්‍රභේදයක් හැදුවා. වේදනාව. එතකන් ඒ වේදනාව කොහොත් තිබෙන්නේ? තිබ්බද කොහරි? නාස්යයි ගන්ධයයි ගාන විඥානයයි ස්පර්ශයයි එකතු නොවන තාක්කල් ගඳ පිළිබඳව සුවඳ පිළිබඳව විඳීමක් තියනවද? නැහැ ලෝකේ. එන එක ශුන්‍යයි. නැහැ එහෙම දෙයක් ලෝකේ. එතකොට මේ සියල්ල ප්‍රත්‍යයෙන් නෙමෙයිද හැදෙන්නේ? ඒ අවබෝධය තුල සෝතාපන්නයි. ඒ අවබෝධය තුල සෝතාපන්නයි. මොකද ප්‍රත්‍යයෙන් සකස් කරනවා කියන එක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතනින් නවතින්නෙත් නෑ එයා. තවත් එකක් නිපදවන. ඒ තමයි ගාන සම්පස්සජ සංඥා විඳින දේ හඳුනා ගැනීමේ සිතක් හදනවා. හදන්නේ නැද්ද? ඒතර විඥාණය එකම ස්පර්ශය ස්පර්ශය ප්‍රත්‍යයයි වේදනාවට. ඒතර වේදනාව ප්‍රත්‍යයයි සංඥාවට. දැන් තවත් එකක් නිපදුවා. ඒත් එතනින් නවතින්නේ නැහැ. තවත් එකක් නිපදවන. ගාන සම්පස්සජ චේතනා. චේතනා කියන්නේ කර්මයයි. දැන් ඒතර ඔක්කොම අලුතෙන් අලුතෙන් අලුතෙන් නේද මේ ඔක්කොම නිපදුවේ. ගාන විඥාන, ගාන සම්පස්ස, ගාන සම්පස්සජ වේදනා, ගාන සම්පස්සජ සංඥා, ගාන සම්පස්සජ චේතනා. දැන් ඔක බාර ගන්නවා ඉන්ද්‍රිය ධර්මය. එම කොටද දැන් ওই චේතනාව අරගෙන ගිහිල්ලා තියෙනවා සලකුණක් මගින් මොලේ සෛල අතර. මොකටද? නැවත අරමුණු කරන්න. ඒ විඳපු සුවඳක් පිළිබඳ අතිශය ප්‍රණීත සුවඳක් වින්දානම් ඒක නැවත නැවත අරමුණු වෙන්නේ නැද්ද මතක් වෙන්නේ නැද්ද? ආ. දැන්තර කර්මයක් හදලා ඉවරයි. ඒකට කිව්වේ ගාන සම්පස්සජා චේතනා අවසාන අවස්ථාවට ඕන නම් අරමුණු කරන්න පුළුවන්. තේරෙනවා. ඒ අවසාන අවස්ථාවට අරමුණු කළාද ඊට පස්සේ ඒ අනුව ප්‍රතිසන්දියක් ගන්නවා ඊට පස්සේ එන්නේ අර ගාන ඉන්ද්‍රිය ඒ තමයි විපාක විඥාන හදන්න. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. එයා හදන විපාක විඥාන. ඒ කොහොමද? අපි කියමු යම් කිසි කෙනෙක් බොහොමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඊ타ත්ම සුවඳවත් දෙයක් තවත් කෙනෙකුට පරිත්‍යාග කළා. අපි කියමු සුවඳ කුටියක් හැදුවා. දැන් ওই බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලම තැන්පත් කරන්න සුවඳ කුටි හදනවානේ. ඒතර ඒ කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්නේ, ගෞරවයෙන්නේ. එයා ඊගාව භවයේ උපදිනකොටම දැන් ඒක කර්මයක් විතරයි. තව තියෙනවා චක්කු සංපස්සජා චේතනා, සෝත සංපස්සජා චේතනා, ජීවා සංපස්සජා චේතනා, කාය සංපස්සජා චේතනා, මනෝ සංපස්සජා චේතනා. ඔය ඉන්ද්‍රියන් හයම මුල් කරගෙන කර්ම සකස් වෙනවා. දැන් මේ කියන්නේ එක කර්මයක් පිළිබඳව ගාන සම්පසිජා චේතනා. ඒතර අපි කියමු සුවඳ කුටියක් හැදුවා. එයා ඊගාව භවයේ උපදින්නේ සුවඳ කුටියකම තමයි. දැන් අපි දන්නවනේ රජමෙදුරු තියෙනනේ ලෝකේ. එතකොට සිටු මාලිගා හැම තියෙනවා. ධන කුයරෝ ඉන්නවා. එයාලගේ ගෙවල්, නිවෙස්, එයාලගේ කාමර නිරන්තරයෙන්ම සුගන්ධය නැද්ද? ආ ඒක තමයි විපාක විඥානය. ඒ අතිශය ප්‍රණීත ඒ සුවඳ අතිශය මිහිරි ඒ සුගන්ධයන් නිරන්තරයෙන් ආග්‍රහණය කරන යා ප්‍රතිසන්දිය ගත්ත තැන ඉඳලා. තේරෙනවද නේද? ඒ විපාක විඥානේ ඒ බාරගත්තේ ගාන ඉන්ද්‍රිය. අධිපති මොකටද? සංසාර ප්‍රවෘතියට. සසර පැවැත්මට. ඒ තමයි කුසලයේ විපාක සැප කියලා කිව්වේ. දැන් පැහැදිලිද? හැබැයි ඒකත් අනිත්‍යයි. දැන් එහෙනම් ඒ විපාක විඥාන විඳිනවා. ඒ සංසාර ප්‍රවෘත්තියයි. පැවැත්මනේ. දැන් අනිත් ධර්ම දේශනා දෙක අර මං කියන්නේ පසුගිය සතියේ තියෙන මේ ධර්ම දේශනා ඊගාට කලින් සතියේ ඊගාව ධර්ම දේශනා. දැන් අපිට ඕනේ ප්‍රවෘත්තියද අප්‍රවෘත්තියද? පැවැත්මද නැවැත්මද ඕනේ? නැවැත්ම ඕනේ. නැවැත්ම ඕන නම් අපි කරන්න ඕනේ දැන් ප්‍රවෘත්තිය පේනවනේ. පැවැත්ම දැක්කනේ දැන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒතර පැවැත්ම තුල තියෙන්නේ ඉපද බින්දෙනවා එහෙනම් හටගන්න ශනේ විනාශයි. ඒතර බංග ඥාණයට මේක හසු කරගත්තා. එතකොට යාට ඇති වෙන තවදුරටත් මොකටද මේක පවත්වන්නේ? මේ ශනයක් තුළ මේ තරම් කෙටි කාලයක් තුළ මේ විනාශක් ස්වභාවය ශනයෙන් අතුරුදහන් වෙන මේ සියල්ල. ඒතකොට අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊ타මත්ම පිරිසිදු පැහැදිලි ලක්ෂණ තුනෙන් යුක්ත මේ ධර්මතාවයන් මම තවදුරටත් මොකටද පවත්වන්නේ මේ පැවැත්වීමෙන් ඇති මොකද්ද තියෙන වටිනාකම දැන් ඔනේ අප්‍රවෘත්තිය ඒකට මොකද කරන්නේ ඒකට හදන්න තියෙන්නේ අර දැන් ගාණ ඉන්ද්‍රිය ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වුණානේ එහෙනම් නැවැත්මට ප්‍රත්‍ය වෙන ධර්මතා පහක් තියෙනවා සද්ධා වීරි සති සමාධි ප්‍රඥා. හරිද? ඒ පහ තියෙන්නේ නැවැත්මට. දැන් අර ආයතන මගින් නිපදවන කරුණු ටික තියෙන්නේ පැවැත්මට. එතකොට ඒක බාර ගන්නවා ගාන ඉන්ද්‍රිය විපාක විඥාන විඳින්න ඊගාව භවයේ අපි කියමු එයා ඒ තරම්ම සුවඳවත් දෙයක් නෙමෙයි පරිත්‍යාග කරලා තියෙන තරම සුවඳවත් දෙයක් කියලා. එතකොට එයාලා වෙන්නේ මධ්‍යම පලන්ති ජීවිතයක්. අර වගේ ධන කුයරය නෙමෙයි. අර වගේ මාලිගාවල් වල සිටු මැදුරු වල මහා මන්දිර වල නෙමෙයි අප්‍රතිසන්දි ගත්තේ. එයා ගත්තා මධ්‍යම පලන්ති තැනක එයා ප්‍රතිසන්දි. එයාට හම්බෙන්නේ අර වගේ සුවඳ. ඒ සුවඳ ආග්‍රහණය කරන්න එයාට හම්බෙන්නේ නෑනේ. අය තමයි විපාක විඥානය. හරිනේ. එතකොට දුප්පත් අසරණ ඉතාමත්ම අසන්න පවුල් තියෙනවා. දැන් ඒගොල්ලොත් ඔය ගහකින් මල් ටිකක් හරිගෙනලා සාලි කෑල්ලේ වතුර ටිකක් දාලා තියයි මොකටද? සුවඳ වේදෙන්න. ඒකනොත් එයාලා ලබනවා ගාන විඥානයක්. ඒ විපාක විඥානයක් ලබනවා. ඇයි? ඒගොල්ලන් සුවඳ පරිත්‍යාග කළා. දැන් පැහැදිලිද? හරි. දැන් මේ ප්‍රවෘතියනේ, පැවැත්මනේ. දැන් අපිට ඕනේ ප්‍රවෘතිය නෙමෙයිනේ. මොකද ප්‍රවෘතිය දුකයිනේ. අනිවාර්යෙන්ම. එහෙනම් අපිට ඕනේ නැවැත්ම. දැන් කොහොමද නැවැත්ම ගන්න? ඒකට ඕනේ කරුණු පහක්. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මේ ධර්මතා පහ අපිව නිවනට යනකම්ම අරගෙන යනවා. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. වීරිය කියන්නේ නෝපන් සමත විදර්ශනා උපදවන්න උපන් සමත විදර්ශනා දියුණු කරන්න. නූපන් කෙලෙස් උපදවන්න එපා උපන් කෙලෙස් ටික අයින් කරන්න. ඔය සතර සම්‍යක් ප්‍රධාන තව පැත්තකින් කියනවා නූපන් කුසල් උපදවන උපන් කුසල් දිනු කරනවා නූපන්න කුසල් උපදවන්නේ උපන්න කුසල් අයින් කරනවා කියන. සතර සම්‍යක් ප්‍රධාන. ඒ වීරියයි. ඒතර සද්ධා වීරි සති. සති කියන්නේ සීය. දැන් අපි මෙච්චර වෙලා කතා කළේ කාය වේදනා චිත්ත ධම්ම කියන කරුණු තුන මත. ඒ මත සිත තිබ්බනම් සම්මා සතියයි. මේ කතා කළානේ කය ගැන නාස්‍යයිති කයටනේ. ඒතර ඒ කයේ ක්‍රියාකාරීත්ව වේදනාව ගැන කතා කළා. ඒතර සංඥාව සංස්කාරයන් කර්ම ගැන කතා කළා. ඒතර ඒතර කර්ම සකස් වෙන හැටි කතා කළා. ඉතින් එහෙනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒ කියන්නේ මේ නිවැරදිව සිදුවෙන ක්‍රියාදාමය ධර්මයයි. ඒ ධම්මානුපස්සනා. දැන් ඒ කියන්නේ සම්මා සතියයි. කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල යම් කෙනෙක් සිත පවත්වනවා නම් ඒක සතර සතිපට්ඨානය. හරිනේ. ඒ කායන අයම්බික්කවේ මග්ගෝ. ආ එහෙනම් ඒ සම්මා සතියයි. නිවැරදි සියයි. ඊට සද්ධා වීරි සති. දැන් ඔය සියල්ල පරීක්ෂා කරන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඕනද නැද්ද? සමාධියයි. මේ නිවැරදි අවබෝධයේ ප්‍රඥාව නෙමෙයිද? එහෙනම් මේ ධර්මතා පහ අරගෙන යනවා නිවනට. දැන් මේ මේත් ඉන්ද්‍රිය ධර්ම. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. හැබැයි මේ පහ බල පහකුත් වෙනවා. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන්නේ බල ධර්ම පහක්, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහක්. දැන් මේ අල බල වෙලා අර නායකත්වය අරගෙන අර දැන් චක්කු ඉන්ද්‍රිය වගේ පැවැත්මට නායකත්වය ගත්තා වගේම මේගොල්ලන් නායකත්වය අරගෙන ගිහිල්ලා බාර දෙනවා. ඒකට කියනවා අනඤ්‍ය තඤ්ඤ සාමිති ඉන්ද්‍රිය. ඒ කියන්නේ සෝවන් මාර්ග ඥානෙට. ඒ කියන්නේ සෝවන් මාර්ග ඥානයට කියන නමක් තමයි අනඤ්‍ය තඤ්ඤ සාමිති ඉන්ද්‍රිය. එතකොට Tamanට තේරෙනවා Tamanට වැටහෙනවා මම දැන් ඉන්නේ මාර්ගයේ කියලා. මොන මාර්ගයේද? සෝවන් මාර්ගය. ඒක තව ටිකක් කියන්නම්. එතකොට Tamange සිත තියෙන්නේ කොතනද කියලා Tamanට හොඳට තේරුම් ගන්න පුළුවන්. සිව්පිලිසිඹියාපත් කියලා හතරක් අහලා තියෙනවා. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන. මේ සිව්පිලිසිඹියාපත් කිසිම පෘථග්ජන පුජ්‍යලයකට නැහැ. මේ ලෝකේ කිසිම පෘථග්ජන පුජ්‍යලයකට. ඒ කියන්නේ මේ මාර්ගඵල නොලබපු කිසිම පුච්චලයකට මේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ ඥාන හතර නැහැ. අත්ත පටිසම්භිදේ ඥානම් බුද්ධ ඥානම් කියලා අහලා තියෙනවා. ධම්ම පටිසම්භිදේ ඥානම් බුද්ධ ඥානම් නිරුත්ති පටිසම්භිදේ ඥානම් බුද්ධ ඥානම් පටිභාන පටිසම්භිදේ ඥානම් බුද්ධ ඥානම්. මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලයකුත් නැහැ. ලැබපු පෘථග්ජන පුජ්‍යලයකුත් නැහැ. මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලිකුත් නැහැ. එහෙනම් චුල්ලසෝතාපන්න වෙන්න ඕනේ මෙතනින්. ඒ පළමුවෙන් ඒ ඥාන හතර ඉපදුවා නම් එහෙනම් පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා තියෙනවා එයා. එයා ආර්ය භාවයට ආ එහෙනම් මේ ඥාන හතරත් එක්කයි ඉන්නේ. ඒ තමයි සෝවාන් මාර්ගය. ඒ තමයි අර අනඤ්‍ය තඤ්ඤ සාමිති ඉන්ද්‍රිය බාරගන්නේ. ඒතොර එයා දන්නවා මම දැන් ඉන්නේ සෝවාන් මාර්ගයේදී. ඒ කොහොමද? දැන් අපි දැන් කතා කළා ගාන විඥානය ගැන. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. ඒක ඵලයෙන් හේතුන්ගේ ඵලයන් නෙමෙයි දෙක. ආ ඒ ඒක දැක්කනම් නුවණින් ඒ කියන්නේ ගාන විඥානයේ ගන්ධ සුවඳ දැනගැනීමේ සිත දැක්කනම් නුවණින් ඒ අත්ත පටිසම්භිදේ ඥානං ඵලය දන්නා වූ නුවණයි. හරිද? ඒ දෙකට හේතු වුණේ නාසයයි ගන්ධයයි. ගාන ප්‍රසාද රූපය එහෙනම් ගානද්්වාරය ගාන යතනය ගාන ඉන්ද්‍රිය එහෙනම් එයා සහ බාහිර ගන්ධය දෙකම ධාතු කොටස් එතකොට ප්‍රත්‍ය මොකද්ද සතර මහා ධාතු කොටස් දෙකක් ඒ ධම්ම පටිසම්භිදේ ඥාන ඒ දෙක නෙමේ දරසිත හැදුවේ ගාන විඥාණය නැමැති ගඳ සුවඳ දැනගැනීමේ සිත හැදුවේ මේ ගාන ප්‍රසාද රූපය ගානද්්වාරය ගාන යතනේ ගාන ඉන්ද්‍රිය කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නෙමෙයිද? බාහිර ගන්ධය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඒ ක්‍රියා දෙක එකතු වෙලා නෙමෙයිද ගාන විඥානය හැදුවේ? තේරෙනවද කියන්නේ? එහෙනම් හේතුව දක්නා වුණවන ධම්මපටිසම්භිදේ ඥානං. දැන් මේක මාගදී භාෂාවෙන් විස්තර කරනවා ඝන ප්‍රසාද රූපේ කියලා. ඒක මාගදී භාෂාවනේ ගාන ප්‍රසාද රූපේ කියන්නේ. ගාන ద్వාරය කියන්නේ මාගදී භාෂාවනේ. ගාන යතනය කියන්නේත් මාගදී භාෂාවනේ. ගාන ඉන්ද්‍රිය කියන්නේත් මාගදී භාෂාවෙන්. ගාන ධාතු කියන්නේත් මාගදී භාෂාවෙන්. මේ වචන ටිකේ නිවැරදි අර්ථය ගන්න. ඒ නිරුක්තියයි. පැහැදිලිද කියන්නේ? තර ගාන ප්‍රසාද රූපය කියනකොටම අපේ සිත නිවැරදි තැන තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවටයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වචනේ දීලා තියෙන්නේ. ගාන ප්‍රසාද රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. ගානද්්වාරය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. ගාන යතනය කියන්නේ ගාන ඉන්ද්‍රිය කියන්නේ ගාන ධාතු කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. අන්න එහෙනම් මාගදී භාෂාවේ නිවැරදි අර්ථය ගත්තා නුවණින් දැනගත්තා ඥාණයට හසු කරගත්තා ඒ නිරුක්තියයි නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඒ එතන තියෙන සිත් තුනක් අර්ථය දැනගත්තේ සිතින්නේ ඵලය දැක්කේ හේතුව දැක්කේ සිතින් නේද නිරුක්තිය දැක්කේ සිතින් නේද එහෙනම් එතන සිත් තුනක් තියෙනවා ඒ සිත් තුන තුල මනාව ඵලය දකින්න හේතුව දකින්න අර මාගදී භාෂාවේ නිවැරදි අර්ථය ගන්න දකින්න පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං දැන් එතකොට අපිට දකින්න තියෙන්නේ මොකද්ද? ප්‍රත්‍යහා ඵල නෙමෙයිද? උපකාරයෙන් උපන් ඵල නෙමෙයිද? හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ නෙමෙයිද දකින්නේ? ඒක ස්ථිරද? ස්ථාවරද? සහතිකද? එනසෝවන්. අයි ඥාන හතර උපදලා තියෙන්නේ. එතකොට මේ ඥාන හතර ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන මේ ක්‍රියාදාමය තුල නෙමෙයිද? ඒකට කිව්වා ධම්මටිති ඥාන කියලා. තිති කියන්නේ පවතිනවා. ධර්මයේ මත සිත පවතිනවා. ධම්මටිති ඥානෙ ඥානෙ කියන්නේ නුවණ. එහෙනම් නුවණ පවතින්නේ ධර්මය තුලයි. දැන් ධර්මය තුල සිත පවතිනවා නම් නුවණ පවතිනවා නම් ඥානය පවතිනවා නම් සෝවන්ද නේද? හා? දැන් ඔය ටික කරගන්න නේ. ඊට පස්සේ අපාය යන්නේ නැහැ. තිරසන් ලෝක යන්නේ නැහැ. ආ. එහෙනම් දැන් ප්‍රවෘත්තියක් දැක්කා ප්‍රත්‍යයට අනුරූපව. දැන් මෙච්චර කතා කළේ ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම සංසාර ගැට ගන්න හැටි භවෙන් භවයට යන හැටි එහෙම නැත්නම් ආයතන මගින් නිපදවන අලුතෙන් අලුතෙන්ම නිපදවන දේවල් එතකොට ద్వාරයෙන් ඇතුල් වෙන හැටි ප්‍රසාදයෙන් ප්‍රසාද රූපය කර්මෙන් පිළියෙල වෙන හැටි එතකොට ඉන්ද්‍රිය ධර්මයන් ගෙනෙහි මොකද කරන්නේ කියලා විපාක විඥාන හදන හැටි දැන් එහෙනම් අප්‍රවෘත්තිය හෙවත් නොපැවැත්ම හෙවත් නොහට ගැන්ම නම් අපි බාර දෙන්න ඕනේ එහෙනම් සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික මනසේ හොඳට වැඩි දියුණු කරගෙන ගිහින් දෙන්න ඕනේ අනඤ්‍යතඤ්ඤස්සාමිති ඉන්ද්‍රියට ඒ සෝවන් මාර්ග ඥානයයි. තේරෙනවද? එතනට එතකොට එයා මාර්ගයට අවතීර්ණ වුණා කියලා එයාට තේරෙනවා. ඒ කොහොමද? අර ඥාන හතරත් එක්ක මනස සම්බන්ධයි. සිත සම්බන්ධ අර ඥාන හතරත් එක්ක. ඒතකොට මේ ඥාන හතර සම්පූර්ණ සත්‍ය නෙමෙයිද? ඵලය දන්නවා. ඒතර හේතුන්ගෙන් නෙමෙයිද ඵලය හැදෙන්නේ? ඒතර හේතුව කිව්වේ ධම්මය. අර්ථය කිව්වේ ඵලය. ඒතර මාගදී භාෂාවේ දැන් ඔය එකම නාස්‍යයට අර්ථ කීයක් දුන්න වචන කීයක් දුන්නාද? ඒ සෑම වචනයකම තියෙන වෙනස් වෙනස් අර්ථයක් නේ. ආ ඒ නිරුක්තියයි. එතකොට ඒ තුල මනාව සිත පවතිනවා ධම්මපටිසම්භිදේ ඥානං. එතකොට සිව් පිළිසිඹියාපත් කිව්වේ ඔකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා පෘථග්ජන ස්වභාවයෙන් යා මිදෙනවා. ඒ ආර්ය ස්වභාවයට දැන් තේරෙනවද? දැන් මිනිස්යන්ට ඔක කරන්න බැරිද? පුළුවන්. හැබැයි ඒකට මොකද්ද ඕනේ? සීයෝනි. අනිත් එක යෝනිසෝ මානසිකාරය ඕනේ. මේ දෙන්න නැතු යන්න බෑ. බෑනේ දෙය දෙන්න නැතු. මොකද අර අකුසලයට යන්න නොදී, නීවරණ වලට යන්න නොදී, කෙලෙස් වලට යන්න නොදී, නිවැරදි දේ නිවැරදි ආකාරයට මනසට පෙන්නනවා. ඥානයට හසු කළා දෙනවා. එතකොට මේක නුවණින් ගත යුතු ධර්මයක්ද? ඇසින්ද ඇසින්ද ගත යුතු ධර්මයක්ද? ප්‍රඥාවෙන් ගත යුතු ධර්මයක් නුවණින් ගත යුතු ධර්මයක්. ඒකයි බෞද්ධ දර්ශනය කියන්නේ. බෞද්ධ කියන්නේ බුද්ධිය. දර්ශනය කියන්නේ දකින්න. එතකොට හරියද? ඉතින් ධර්ම දේශනාව අවසන් කරන්න කියනවා. <laughs> පැහැදිලිද කීප? ගැඹුරු හිටියන්නේ. පුළුවන්. දැන් අපි ආවනේ ගොඩක් දුර සරලව සරලව සරලව ඇවිල්ලා දැන් දැන් මේ ටික පොඩක් ගැඹුරු තමයි. හැබැයි අර සරලව ආපු ටිකේ මනාව සිත අරන් ආවනම් දැන් මේක තේරෙන්න ඕනේ. මේක හැබැයි ප්‍රායෝගිකව අනිවාර්යයෙන්ම <laughs> සිත එතරට තියන්න ඕනේ ප්‍රායෝගිකව නැත්තම් මේක අරමුණු එන්නේ නැහැ. මොකද එම් නැත්තම් සම්මුතියටම තමයි සිත යන්නේ. පරමාර්ථයට ගන්න බෑ. ඒතර සම්මුතියට ගියාම ආයෙ වැටෙන්නේ කෙලෙස් වලට. ආයෙ වැටෙනවා නීවරණ වලට. තේරෙනවද? ඒතර ආයි වැටෙන සසරට. දැන් පෙන්වන්නේ සසරට වැටෙන හැටි. ආ. එහෙනම් අප්‍රවෘත්තිය. ඒ තමයි නිවන. මොකද ඉන්නේ නිදහස් අපි. ඒ සියලු ආයතන වලින් නිදහස්. ඒ තමයි නිවන කිව්වේ. හොඳයි.